ගරුතර මහා සංඝරත්නයේ අවසරයි පින්වත් මෑණිවරුනි පින්වත්නි බෝධිය ගැන විස්තරයක් කියා දෙන්නයි සූදානම් වන්නේ බෝධි උච්චති චතුසු මග්ගේසු ඥානං බෝධිය කියලා කියන්නේ සතර මග ඵල නොවන මොකද්ද බෝධිය කියන්නේ සතර මග ඵල නොවන කියන්නේ මොකද්ද සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මගඵල නුවණට කියන නම බෝධිය අතීතයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා යම් වෘක්ෂයක් සෙවනේ සම්බෝධියටපත් වූසේක්ද ඊට පස්සේ වෘක්ෂය හඳුන්වනවා ඒ බෝධිය නමින් විපස්සී බුදුරජාණන් වහන්සේ සිඛී විස්සබූ කකුසඳ කෝණාගම කාශ්‍යපාදී බුදුරජාණන් වහන්සේලා වැඩ සිටි බෝධි සමහර බුදුරජාණන් වහන්සේලා නුගසෙවණි සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට බෝධිය බවට පත් වෙන මොකක්ද මොන රුක්ෂයේද? නුග රුක්ෂය. ඇතම් බුදුරජාණන් වහන්සේ නමක් හෙළඹ රුක්ෂය වෙන්නේදී කියලා අඹ කියන අඹ රුක්සෙවනේ සම්බෝධියටපත් වෙනවා. එතකොට බෝධිය බවටපත් වෙන්නේ ඉස්ලාම් අඹ රුක. තව බුදුරජාණන් වහන්සේ නමක් පළුල් රුක්සෙවනේ සම්බෝධියටපත් වුණා. එතකොට බෝධිය බවටපත් වෙන්නේ කුමක්ද? පළුල් රුක. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවසේ සෙවන සැලසූ බෝධියට මොකද්ද කියන්නේ? ඇසතු කියලා අපි කියන්නේ අස්වත්ත කියලා පාලියෙන් කියනවා. මේක ගොඩාක් ප්‍රසිද්ධ වචන ඒක නෙමෙයි. පිප්පලි. අහලා නැනේ. මේ වෘක්ෂයට කියන ප්‍රසිද්ධ නාමය මොකද්ද? පිප්පලි. පිප්පලි වෘක්ෂය. අදටත් ඉන්දියාවේ ඒකට කියන්නේ people කියලා. පිප්පලි කියන වචනේ ඉදලා තියෙන්නේ people කියලා. මේ වෘක්ෂ දැන් ඉන්දියාවේ ගත්තොත් අදලත් ගංග ප්‍රාණය තිනවා හැටියට. ඒ කියන්නේ ප්‍රාණවාචී විදිහට තමයි සලකන්නේ ගංග. විශේෂයෙන් ගංගා නදිය. ඒ වගේම ප්‍රාණවාචී පණ තියෙන එක හැටියට සලකනවා මේ පිප්පලි වෘක්ෂය. අපි සාමාන්‍යයෙන් සලකන්නේ පණ තියෙන එක හැටියට නෙවෙයිනේ. දැන් වෘක්ෂයන්ට පණ තියෙන බව හැබෑව. නමුත් අපි ඒ වෘක්ෂයන්ගේ යම්කිසි අප්‍රාණී ස්වરૂපයක් දකින්නේ. දැන් අපි ගත්තොත් වාහනයක යන කෙනෙකුට දැන් සාමාන්‍යයෙන් අපි අපිට එකපාරට අහම්බෙන් අපේ අම්මා මුණ ගැහුණොත් අපි කොහොමද අපේ හැඟීම් ඇති වෙන්නේ? ආ අම්මේ කියනෝනේ අපි. මේ වගේ දවසක් මම වාහනේ යනකොට පිටිපස්සේ හිටිය අම්මලා වගේ හා ගංගා මාතා කියනවා. ගංගා දැක්ක ගමක්. හේයි මහතා කියනවා. ඒ කියන්නේ ඒ අම්මට අමතනවා ගඟට ප්‍රාණවාචිය. දැක්කා වගේ. දවසක් මම සෙවන්ත් නුවර ඉන්නකොට සෙවන්ත් නුවර මේ ආනන්ද බෝධි වැඳවන ඉන්නකොට මේ පොඩි ළමයි දෙන්නෙකුයි අම්ම කෙනෙකුයි ඉන්දියන් අය යන ගමන් hey people ji කිව්වා. මම බැලුවා කාටද මේ hey people ji කිව්වේ කියලා. ඒ කිව්වේ පින්වත් පිප්පලි වෘක්ෂය කියලා කිව්වේ. අපි භාෂාවෙන් කියනවා නම්. ඇමතුවා. ඒ කිව්වේ සජීවීව ඒ වෘක්ෂයන් දකිනවා. මොකද මේ ඔක්කොම අපිට ඉන්දියානු සංස්කෘතියනේ. එතකොට ඒ පිප්පලි වෘක්ෂය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන වෙලාවේ සෙවන සැලසූ ඒක ප්‍රසිද්ධ වුණා ඒ වෘක්ෂය මොන නමින්ද? බෝධි කියන නමින්. ලංකාවේ ප්‍රචලිත වූ බෝධි පූජාවේ ප්‍රචලිත වූ රටාවට මා ඊතරම් ප්‍රියක් දැක්ුවේ නැහැ. ඒක ඔබ දන්නවනේ. ඒකට හේතුව මොකද? ඒ බෝධි පූජාවට වඩා එතනදී ඒකට අගෞරවයක් සිද්ධ වෙන නිසා. ඒක සමහරු වරදවා තේරුම් ගත්තා. ඒ කියන්නේ බෝධින් වහන්සේට කපුටු ඇඳලා ඉල්ලනේවා. ඊළඟට විකාර පණිවිඩ බෝධිය එල්ලන එක ඇඩ්‍රස් ලිපි ලියලා එල්ලන එක ලිපින ලියලා එල්ලනවා අදට බුද්ධ ගයාව ගත්තොත් බුද්ධ ගයාවේ ලෝකේ බෞද්ධ රටවල් වලින් විශාල පිරිසක් වඳින්න දෙනවා තමන්ගේ ලියුම් ලියන්නේ ඊළඟට අපලදුරිවා කියලා ඉල්ලන්නේ කපුටු ඇඳලා ඉල්ලන්නේ ලාංකා ලංකාවෙන් නයි විතරයි අනිත් කවුරුත් එහෙම අගෞරවයක් කරන්නේ නෑ. එතකොට අපේ අය දන්නේ නෑ මේ මොකද්ද මේ බෝධි වන්දනාව කියන්නේ. ඒකට හේතුව මොකද එහෙනම් බෝධි වන්දනාව ගැන අනවබෝධය නොදැනීම. මොකද අපි පෙළපිලා තියෙන මොකේක හරි එල්ලෙන්න. අන්න එතන තමයි අපි ශ්‍රද්ධාවට හානි වෙච්ච තැන. නමුත් දඹදිව වන්දනා පොතේ බෝධි පූජා කරන අයුරු බෝධි වන්දනා කරන අයුරු ලිව්වා. සදහවතුන්ගේ වන්දනා පොතේ මායික ලිව්වා. මේ බෝධි වන්දනා බෝධි පූජා කියන්නේ සිතූ පැතූ සම්පද්දෙන කල්ප රුක්ෂයක් නෙමෙයි මේක ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සිහිකොට කරන වන්දනාවක් කියලා ඒක මම ඔබට ඔප්පු කරන්නම් දැන්. ඒක ඔප්පු කරන්න තියෙන්නේ මහා වංශේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ වෙනුවට ජීවමානව තිබුණ උන්වහන්සේ වදාළ ධර්මය. එතකොට උන්වහන්සේගේ ධර්මය සංගායනා කළේ කොහේද? රජගහනුවර. රජගහනුවර කොහේද? ඈ? සප්තපර්ණි ගුහාවත් ගුහාද්වාරය. ඒ කියන්නේ ගුහාවට ඉස්සරහ මණ්ඩපයක් හදලා. එතකොට ඒ රජගහනුවර තමයි ඒ කාලේ ඒ කාලේ තිබුණ ප්‍රසිද්ධ නගර කීපයක්. රජගහ නුවර. රජගහ නුවරට ආසන්නම නගරය මොකද්ද? සවැත් නුවර. ඒ වගේම රජගහ නුවරට යටත් නගරයක් තිබුණා. බරණැස. රජගහ නුවර ඉඳලා බුද්ධගයාවට කිලෝමීටර් 80යි. ඒ කියන්නේ ලොකු දුරක් නිබෝම ළඟ දුරක්. බෝධින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ බෝසෙවන උන්වහන්සේ ජීවත් වැඩ සිටින කාලෙම පූජනීය වුණා ඒ ප්‍රදේශය. ඔබ දන්නවා ඇති උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පිටත් වුණේ කොහේද? ධර්ම දේශනා කරන්න බරණැස. සැටනමක් රහතන් වහන්සේලාට ධර්ම ප්‍රචාරයේ සඳහා අවවාද කළා පිටත් කරලා ඊර්වසි බුදුරජාණන් වහන්සේ ආපහු වැඩි කොහෙටද? උරුවේල ජනපදයට. ඒ කියන්නේ ගයාවට. ගයාවට ආපහු වැඩම කළේ පිරිසකට ධර්මය දෙන්න. කවුද පිරිස? උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප. එතකොට මේ පිරිසට ධර්මය දෙන්න උන්වහන්සේට 이르දි ප්‍රාතිහාර්ය පාන්න සිද්ධ වුණා. උන්වහන්සේ ඒ පිරිසට ඒ පිරිස කීයක්ද ඔක්කොම 1000ක්. ඒ පිරිස එකගෙන උන්වහන්සේ වැඩි වැඩි ඉතින් ඉඳලා කිලෝමීටර් 9යි. ගයා නගරයට. ගයා නගරයේ ගයා ශීර්ෂය කියන තැන ගයා මුදුන කියන එක තේරුම. ගයා ශිරස. අර 1000ක් භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලා ඔක්කොටම ලැබෙන මහානකම ඒහි භික්ඛු පැවිද්ද. ඒහි භික්ඛු පැවිද්ද කියන්නේ පින්වත් භික්ෂු මේ ඉන්න තථාගතයන් වහන්සේ ධර්මයේ මනාකොට දේශනා කළා තියෙන්නේ කියලා කියනකොටම අර ගිහි වෙස්සේ නැති වෙලා සිවුරු පිරිකර ලැබෙනවා. 이르දී. එතකොට මේ දහක් වික්ෂුන් වහන්සේලාට ආදිත්ත පරයය කියන දේශනාව දේශනා කළා. එතකොට ඒ උන්වහන්සේලා අරහතටපත් වුණා. ඒ රහතන් වහන්සේලා දහස් නම පිරිවරාගෙන ඊළඟට උන්වහන්සේ වැඩි කොහෙටද රජගහනුවර. එතකොට මේ ওই රජගහනුවරයි ගයාවයි අතර ලොකු දුරක් නැහැ. ලොකු දුරක් නැහැ. නිරන්තරයෙන්ම මිනිස්සු බුදුරජාණන් වහන්සේ චානිකාය වඩිනවා සදහැවතුන් පෙළඹුණා උන්වහන්සේ සම්බෝධියට පත්වෙච්ච තැන බලන් ඉන්න මේ ගොඩාක් පූජනීය වුණා ජනප්‍රිය වුණා ධර්මාසුක රජුරුවන්ගේ දවසේ එතකොට ධර්මාසුක රජුරුවන්ගේ කාලේ නගරය තිබුණේ කොහෙද රජගහ නුවර නෙවෙයි කොහෙ තිබුණේ ඔව් පාටලි පුත්‍ර. ඉස්සර පාටලි ගම, ඊට පස්සේ පාටලි නගරේ පැලලුප් නුවර පාටලි පුත්‍රය. එතකොට පාටලි පුත්‍රයේ ඉඳලා කිලෝමීටර් 200ක් වගේ තියෙනවා ගයාවට. පාටලි පුත්‍රයේ ඉඳලා බුද්ධ ගයාවට බෝධින් වහන්සේ වඳින්නම කෙලින් පාරක් හදලා තිබුණා ධර්මාශෝක රජුරුව. ධර්මාශෝක රජුරුව නිරන්තරයෙන්ම පණ වගේ ආදරය කළා බෝධින් වහන්සේට. වැට හදලා දිනපතා බෝධින් වහන්සේ වන්දනා කරන්න එනවා. ඒ කාලේ ප්‍රසිද්ධ වුණේ එතන බෝධි චෛත්‍ය කියලා. මොන නමින්ද? බෝධි චෛත්‍ය. එතන ධර්මාශෝක රජුරු හැදුව විහාරයට කිව්වේ වජිරාසන විහාරය කියලා. මොන විහාරද කිව්වේ? වජිරාසන විහාරය කියලා. එතකොට මේ බෝධි චෛත්‍ය වන්දනා කරන්න අසීමිත ආශාවකින් ධර්මාශෝක රජු වෙනකොට ධර්මාශෝක රජුවන්ගේ කලින් බිරිඳ හිටියා අසන්දි මිත්‍රා කියලා ඒ අසන්දි මිත්‍රා බිසවණන් නපුරු දෙයක් කළේ නැහැ ඊට පස්සේ තිස්සරක් හිතා කියලා බිසවක් හිටියේ බිසව ඊර්ෂ්‍යාකාරියක් ඒ බිසව හරි ඊර්ෂ්‍යා කළා රජුරුවන්ගේ ආදරය වෘක්ෂයකට ඇදී යනවා කියලා. ඒ බිසව මොකද කළේ? සතුරු ලවා මිනිස්සු ලවා විස කටු ගැස්සෙව්වා අර බෝධින් වහන්සේට. හැබැයි විස කටු ගස්සවන්න ඉස්සර වෙලා තමයි අපිට මේ බෝධි සාකා ලැබුණේ. දැන් ධර්මාශෝක රජුරු තමන්ගේ පුත්‍ර රත්නේ ලංකාවට එව්වා. ඔබ දන්නවනේ. ඊට පස්සේ දියණිය ලංකාවට එවන්න කියලා පණිවිඩයව බෝධින් වහන්සේ සමග ධර්මාශෝක රජුරෝ ගිහින් මොග්ගලී පුතුතිස්ස මහරහතන් වහන්සේ හම්බෙලා කිව්වා ස්වාමීනි බෝධිසාඛාව වඩම්මන්න කියනවා අපි කොහොමද ඒක කරන්නේ ඊට පස්සේ කිව්වා මොග්ගල මහරහතන් මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ වදාලා රජතුමනි මේක බුද්ධ නියමයක් කියලා. මොකක්ද ඒක? බුද්ධ නියමයක්. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් තියෙනවා ලංකාවට දැන් ඉන්දියානු සිතියම මතකයට ගන්න. ලංකාව තියෙන්නේ ඉන්දියාවේ කොයි පැත්තේද? උතුරේද නැගෙනහිරද බටහිරද දකුණේද ඈ උතුරේ දකුණේ එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දකුණු පැත්ති ශාඛාව ලංකාවට පිටත් කරන්න කියලා. එතකොට ඇහුවා මොග්ගලි පුතුතිස්ස මහරහතන් වහන්සේ ප්‍රකාශ කළ ලකුරු පැති ශාඛාව තමයි රජතුමනි යවන්න තියෙන්නේ. අනේ ස්වාමීනි මං කොහොමද මේ බෝධින් වහන්සේ සිඳින්නේ? සිඳින්න බෑ. සිඳින්න ඕනේ නැහැ කිව්වා. මේක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක්. ලංකාවේ ශ්‍රී මහා බෝධි ශාඛාව පිහිටන එක. ඊට පස්සේ රත්හිලි හිරියල් කියන පාෂාණ වර්ගෙන් ධර්මාසුග රජුරෝ දකුණු සාඛාවේ ඉරක් ඇඳ මෙහෙම ගහ වටේට අත්ත වටේට ඉරක් ඇඳලා පිරුවටයකින් එතුවා රත්තරන් තහඩුවෙන් නිම කළ පාත්‍රයක් පිළියෙල කළා අනෝතත් විලෙන්ගිනා පැන් සහ හිමාලෙන්ගිනාපු සුවඳ මැටි ඒ පාත්‍රේ පිරිවුවා දැන් පාත්‍රයේ තියාගෙන ධර්මාශෝක රජුරෝ කියනවා රහතන් වහන්සේලා පිරිවරාගෙන ඒ භාග්‍යවත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපේ බෝධිසාකාව පිහිටවන්ට යම් අදිෂ්ඨානයක් කළසේක්ද ඒ අදිෂ්ඨානයෙන් සත්‍ය නම් එසේම වේවා කියලා. එතකොටම බෝධිසාකාව සිඳිලා 이르දියෙන් අර මේ පාත්‍රේ පිහිටියා. මේ ඔක්කොම ඇත්ත වෙච්ච දේවල්. ඊට පස්සේ මේකට ඊට පස්සේ මොකද වුනේ බෝධිසාකාව පිහිටී ගමන් පාත්‍රේ ධර්මාසුර රජුරුවන්ගේ අතින් උඩට ගියා. පාත්‍රේ සාකාව පිටින් අහසට පැන නැංග බලාකුලක වෙල වැහුණා. දැන් පේන්නේ. ධර්මාසුර රජුරුවෝ මොගලේ පුත්තිස්ස මහරහතන් වහන්සේ දිහා බැලුවා. පුරජතුමනි අපි සතියක් මෙතන ඉන්න ඕනේ කිව්වා. දැන් රහතන් වහන්සේලා භාවනා නියෝගී ඉන්නෝ. දැන් වන්දුම් පුදුම් කරගෙන ඉන්න ධර්මාසක රජුරෝ. සතිය ඇවෑමෙන් වලාකුළු පහ වී ගියා. අර පාත්‍රී තම්පත් කරපු සාකා මුල් ඇදලා හොඳට පහලට වැඩියා. සන්තෝෂේ කොතෙක්ද යත් ධර්මාශෝක රජතුමා දඹදිව රාජ්‍යයෙන් බෝධින් වහන්සේ පිදුවා ඊට පස්සේ මුල් කාලේ රාජාභිෂේකයේ උනේ ගංගා නදියේ ජලයෙන් රජවරු අභිෂේක කළේ ගංගා නදියේ ජලය ඔබ දන්නවන්නේ මේ වාලම්පුරි කියන එක පාලම්පුරි කියන එකට මොකද්ද අපි කියන්නේ? දකුණු දක්ෂින වෘත සංඛ්‍ය කියනෝනේ. දකුණු පැත්තට හැරිච්ච සංඛ්‍ය. ඒකට අපි මොකද්ද කියන්නේ දැන්? වාලම්පුරියෙන් ගංගා නදියේ පැන් අරගෙන බ්‍රාහ්මණ පුරෝහිතවරු රජුරුවන්ගේ සිරස තෙමීම තමයි ඉස්සර රාජාභිෂේකේ. ධර්මාශෝක රජුරෝ ඒකට ගංගා නදියේ පැන් ගන්න නැතුව පුරුදු වුණා අනෝතත් විලින් පැන් ගන්න. කොහෙන්ද? අනෝතත් විලින් පැන් ගන්න තමයි රාජාභිෂේකය කළේ. එතකොට මේ ඉස්සල්ලාම ධර්මාසුක රජුරෝ අර බාලම්පුරියට අනෝතත් විලේ පැන් දාලා ක්ෂත්‍රීය කන්‍යාවන් ලවා ශ්‍රී මහා බෝධියට පැන් වඩනවා. ඒකට කියනවා බෝධි අභිෂේකය කියලා. ඊට පස්සේ දැන් ඔන්න ලංකාවට වඩම්මඩ ලෑස්ති වුණා. ලෑස්ති වෙලා තාම්‍ර ලිප්ති කියන තොටුපොළට එනකන් පුද පෙරහැරෙන් රහතන් ගංගානම් ගඟේ මොකද්ද ආය මේක වඩම්බල ගංගානම් ගඟේ හදලා මේ ලස්සන නෞකාවක් ඒකේ තාමර ලිප්ති තොටුපළ ගාවට ඇවිල්ලා තොටුපළ ළඟදී ධර්මාශෝක රජුරෝ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය කියන මේ කුලයන්ට අයිති කන්‍යාවන් 8 දෙනෙක් රාජාභරණ වලින් සරසවල ආභරණ වලින් සරසවල වාලම්පුරි තුනකින් පැන්වක් කරන්න හරි ගැස්සුවා. තාමරලීති තොටුපළේදී ආයමත් මේ බෝධින් වහන්සේට අභිෂේක පූජාවක් කළා. ඒ කිව්වේ ආයමත් මේ දඹදිව රාජ්‍යයේ මේ ලංකාවේ වැඩ සිටින බෝධින් වහන්සේට පූජා කළා. ලංකාවට වඩම්මන් ඉස්සර වෙලා. එතකොට බලන්න මේ කාලේ හිටපු රජවරුන්ගේ ඒ චාරිත්‍ර, ඒ සංස්කෘතිය, ආකල්ප ඔබට යම් කිසි ප්‍රමාණයකට තේරුම් ගන්නයි මේ කියන්නේ. ඒ රජතුමාගේ අදහස තිබුණේ ගෞතම බුද්ධ ශාසනයේ බබලීමමයි. ඊට පස්සේ ඔන්න පිටත් වුණා. සංගමිත්තා රහත් මෙහෙණින් වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට නමක් ඊළඟට 18 කුලයක සේනාව මේ බෝධින් වහන්සේ ආරක්ෂා කරන පුද පෙරහර පවත්වන පිරිස රජෙකුට දක්වන සියලු උපහාර මේ බෝධින් වහන්සේට දැක්කුවා. මුහුද මැද්දේදී නාගයෝ කලබල කළා. නයි ඇවිල්ලා. නාග ලෝකෙන් ඇවිල්ලා කිව්වා අපටත් පූජා කරන්න අවස්ථාවක් දෙන්න කියලා. ඒ වෙලාවේ නාගයෙන් බේරන්න බැරුව එක අවස්ථාවක සංගමිත්ත රහත් මෙහෙණින් වහන්සේට සිද්ධ වුණා ගුරුළු වේශයක් ගන්න. ඔබ අහලා නැද්ද මේක? කොහෙද හිටියේ ඔබ? එතකොට ගුරුළු වේශයක් ගන්න සිද්ධ වුණා 이르දි බලෙන්. නයින් দমনය කළා ඊට පස්සේ ඒගොල්ලන්ට වන්දනා කරන්න පූජාවල් කරන්න කියලා ලංකාවේ ජම්බුකෝල පට්ටන කියන තොටුපළට. එතන මොකද්ද කියන්නේ? දඹකොළ පටුන. දඹකොළ පටුන දක්වා එන ගමනේ විස්තරේ ඒ කියන්නේ මේ බෝධින් වහන්සේට මේ ඔන්න දැන් රාජාභිෂේක කරනවා ඔන්න දැන් බෝධින් වහන්සේ පිටත් වෙනවා. ඔන්න මුහුද මැද්දේ කෝලහලයක් ඇති වුණා. නයි ඇවිල්ලා බෝධින් වහන්සේව අරගෙන යන්න වහන්සියක් ගත්තා. මේ විස්තරේ දෙවන පෑතිස් රජුරෝ දැනගත්තා. දැනගත්තේ කොහෙන්ද? මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩියා තව පිරිසක්. ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන. සුමන කියන රහතන් වහන්සේ සුමන රහතන් වහන්සේ සංඝමිත්‍රාවගේ පුතා. ඒ සුමන රහතන් වහන්සේ 이르දි බල සම්පන්නයි. උන්වහන්සේ තමයි දිවසින් බල බල රාජ්‍යරුවන්ට කියන්නේ. විස්තරේ ඕන රජතුමනි අද පිටත් වෙනවා. මෙන්න දැන් මෙහෙම වඩිනවා. දැන් ඔන්න මේ මොහොත මැද්දේ කෝල්හලයක් ඇති වුණා. ඔන්න මේ සංඝමිත්‍රා භික්ෂුණීන් වහන්සේ සිද්ධ වුණා ගුරුළු වේශයක් ගන්න. දැන් ඔන්න ආසන්න වුණා කියලා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වා දීලා තිබුණා ශ්‍රී මහ බෝධියේ පීඨන බිම. ශ්‍රී මහ බෝධියේ පීඨන බිම තමයි රජමාලිගාවේ මිදුල. රාජමාලිගාවේ දොරකොඩ මළුවේ තමයි ශ්‍රී මහ බෝධිය අද පිහිටලා තියෙන්නේ. එදා එතකොට එතන සිට දඹකොල්ල පටුන දක්වා පාර දෙපස සැරසුවා. එතකොට එහෙනම් අපිට ඒ කාර්යය මලබාර වරුන්ගෙන් පස්සේ තිබුණේ මලබාර කිව්වේ මලබාර කිව්වේ මේ දකුණු ඉන්දියාවෙන් ආපු විදේශික පිරිස. ඒගොල්ලන්ගෙන් එච්චර අපිට පස්සේ තිබුණේ නැහැ ඒ කාලේ. දෙවන පැවතිස් රජතුමා ඒ විස්තරය අහගෙන අනුරාධපුරයේ සිට දඹකොල්ල පටුන දක්වා සම්පූර්ණයෙන්ම සරසලා පාර සරසලා තිබුණා. දැන් ඊට පස්සේ ඇහුවා දේවානම් පිටිස් රජුරු ඇහුවා සමන සාමණේරයන්ගෙන් ස්වාමීනි දැන් අපි කොහොමද මේ බෝධින් වහන්සේට පුද පෙළහර පූජාවල් පවත්වන්නේ ඊට පස්සේ දැනගත්තා දැන් බෝධින් වහන්සේට දඹදිව රාජ්‍යයේ පූජා කළා දැන් මේ නිකම් බෝධියක්ද මේ වඩම්මන්නේ රාජකීය වෘක්ෂයක් අර රාජකීය චාරිත්‍රානුකූලව ක්ෂත්‍රීය කන්‍යාවන් පැන් වඩමින් පූජා පවත්වන අනෝතත්ත්ව විලේ ජලය ලංකාවට එව්වා ධර්මාසුක රජුරු. එතකොට දෙවිවරුන්ගේ දෙවිවරු 18 කුලයක් මොග්ගලී පුත්‍රිස මහරහතන් වහන්සේ බාර දුන්න දෙවිවරුන්ට මේ බෝධි වෘක්ෂය ආරක්ෂා කරන්න කියලා. ඇයි දැන් ලෝකෙ ඉතුරු වෙලා තියෙන සජීවී එකම වස්තුව මේ දැන්. එතකොට දෙවන පැවතිස් රජුරවන්න කිව්වා රජතුමනි මෙහෙමයි ක්‍රමේ. දැන් මේ වඩින්නේ දඹදිව අග්‍ර රාජත්වයෙන් පිදූ බෝධින් වහන්සේ. දැන් එතකොට බලන්න ලංකා රාජ්‍යයයි දඹදිව රාජ්‍ය අතර ශ්‍රේෂ්ඨ මොකක්ද? දඹදිව රාජ්‍ය. බෝධින් වහන්සේ පිළිගන්න ලෑස්ති වුණා. දෙවන පෑතිස් රජතුමා බෝධින් වහන්සේ පිළි අරගෙන දඹකොළ පටුනේ රහතන් වහන්සේලා බෝධින් වහන්සේ වන්දනා කරනකොට දෙවන පෑතිස් රජු රාජාභරණ ගලවලා කඩුව අතේ තියාගෙන දොරටු පාලෙක් වගේ හිටගෙන ඉන්නවා. අහලා තිබුණේ නේද ඔබ මේවා? දෙවන පෑතිස් රජතුමා දොරටු පාලෙක් හැටියට බෝධින් වහන්සේ ළඟ මුර කරනවා රාහතන් වහන්සේලා පූජා බෝධින් වහන්සේට වන්දනා කරද්දී ඊට පස්සේ ලංකා රාජ්‍යයෙන් අභිෂේක කළා බෝධින් වහන්සේ ලංකා රාජ්‍යයෙන් අභිෂේක කළා බෝධින් වහන්සේට ඊට පස්සේ රජුරුව මොකද කළේ රාජාභරණ සියල්ල බෝධින් වහන්සේට පැලැන්දුවා පැලැන්දුවට පස්සේ ධර්මාසුක රජුරුව ඒවා ආපු අනෝතරත් විලේ ජලයෙන් අර ක්ෂත්‍රීය කන්‍යාවන් අභිෂේක කළා. මොකක්ද අභිෂේක කළේ? බෝධින් වහන්සේ. දැන් එතකොට ලංකාවේ රජු කවුද? ජයශ්‍රී මහා බෝධින් වහන්සේ. දැන් බෝධින් වහන්සේ පුද පෙළහරෙන් රාජකීය පෙළහරෙන් වඩම්මාගෙන එනවා කොහෙටද? අනුරාධපුරයට වඩම්මන් ආවා. එනකොට ඒ ගත වෙච්ච කාල පරිච්ඡේදය මම හිතන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි උඳුවක් නේ ඉල් මාසෙද උඳුවක් මාසෙද ඊට පස්සේ අනුරාධපුරයට වඩින්න මාස පහක් ගත වුණා අනුරාධපුරයේ බෝධින් වහන්සේ වැඩමවන් ආවේ වෙසක් මාසේ වෙසක් පුන් පොහෝ දවසේ අනුරාධපුරයේ බෝධින් වහන්සේ වඩා හිඳවලා අර ආභරණ රජ්ජුරු රජ්ජුරුවන්ට අර දඹදිව කරන ආකාරයට ආභරණ පළඳවල අර ක්ෂත්‍රීය කන්‍යාවන් අනෝතත්ත ජලයෙන් අනෝතත්ත විල්ලෙන් ගෙනාපු ජලයෙන් අර වාලම්පුරි වලින් පැන් වඩලා දෙවන පෑතිස් රජතුමාව අභිෂේක කළා. ඒක ඉස්සෙල්ලා අභිෂේක කළේ කුමක්ද? බෝධීන් වහන්සේ. ඊට පස්සේ අභිෂේක කළේ දෙවෙනි පැතිස් රජුරුව. ඊට පස්සේ තමයි බෞද්ධ රාජ පරම්පරාව ලංකාවේ ආරම්භ වුනේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ දන්නේ තියෙක නිසායි අපිට ගොඩාක් මේ මිත්‍යා දෘෂ්ටි වලට යන්න සහ මිත්‍යාවල් අදහන්න ගොඩාක්ම හේතු වෙලා තියෙනවා. ඉතින් මේ අපේ ලංකාවේ බෝධින් වහන්සේගේ ඉතිහාසයේ ස්වල්පයක්. ඊට පස්සේ බෝධින් වහන්සේගෙන් අෂ්ටඵල රුව බෝධිශාකා බිහි වුණා දිටිස්පලරුව බෝධිශාකා බිහි වුණා හැමතැනම බෝධිශාකා යුදුනක් යුදුනක් ගානේ පිහිටවලා බෝධි රාජ්‍යයක් ලංකාවේ බිහි වුණේ කාලය ගෙවීමෙන් මේවා ඉතින් කපුටු චිත්‍ර කපුටන්ගේ චිත්‍ර ඇඳලා එල්ලන මට්ටමට බෞද්ධ විසින් එකපත් කළා ඒ නිසා දැන් මෙතන අපි බෝධින් වහන්සේ රූපණය කළේ කපුටු ඇඳලා එල්ලන්න නෙමෙයි ඒව කවුල් කරන්න එපා. ඒක බුදු බෝධින් වහන්සේට කරන අගෞරවයක්, අපහාසයක්, නිඳාවක්. එයි දඹදිව ධර්මාශෝක රජුරු මේ මේ දඹදිව රාජ්‍යයෙන් පුදලා බැදුම් පිදුම් කළේ සජීවී බුදුරජාණන් වහන්සේ හැටියට සලකලයි. ඉතින් සලකපු බෝධින් වහන්සේට ගිහපු කලදසාව දැන්. පස්සේ කාලේ ඇති වෙච්ච ඉන්දියානු මිත්‍යා බලපෑම් මිශ්‍ර වුණා නේ. දැන් ඔබට මම ඊළඟට කියන්න යන්නේ බෝධිය සම්බන්ධයෙන් විස්තරේ. බෝධි තුනක් තියෙනවා. මොනවාද බෝධි තුන? සම්මා සම්බෝධි, පච්චේක බෝධි, අරහන්ත බෝධි. ධර්මයේ තුල බෝධි තුනක් තියෙනවා. සම්මා සම්බෝධි, පච්චේක බෝධි, අරහන්ත බෝධි කියලා. සම්මා සම්බෝධිය අතිශයින්ම දුර්ලභයි අතිශයින්ම දුෂ්කරයි අතිශයින්ම අద్භූතයි කල්ප ගණනාවකට ඇවෑමෙන් තමයි සම්මා සම්බෝධියට පත්වෙච්ච උත්මයෙක් ලෝකෙට පහළ වෙන්නේ දැන් අපි ගත්තොත් කල්ප 100කටම පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා හත් නමයි මෙයින් 91 කල්පයකට පෙර විපස්සී කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඊට පස්සේ ඔව් ඊට පස්සේ 60 කල්පයක් බුදුරු නැහැ. ඊට පස්සේ සීකී වෙස්සබූ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා. ඊට පස්සේ 30 කල්පයක් බුදුරු නැහැ. ඊට පස්සේ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන සතර බුදුරු පහළ වුණා මේ මහා භද්‍ර කල්පේ මේ මහා භද්‍ර කල්පේ අවසන් වෙන්නේ මෛත්‍රී බුදුන් පහළ වුණාට පස්සේ. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් ගිය කලටයි. හැබැයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ආයි කල්ප කීයක් බුදු කෙනෙක් නැද්ද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. එවනම් අපිට පේනවා මේ පතන පතන විදිහට ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි සම්මා සම්බෝධිය. සම්මා සම්බෝධියේම එක එක්කෙනාට මම සම්බුද්ධත්වයේ පතනවා මම සම්බුද්ධත්වයේ පතනවා කියලා එහෙම අපිට මේ කඩේ ගිහින් බඩු වෙනවා වගේ ගන්න බෑ. ඒක ඒක තමයි ඇත්ත. ධර්මය ඉගෙන ගත්තාම හොඳට පේනවා ඒක. එතකොට සම්මා සම්බෝධියට පත්වෙච්ච උත්තරයන් හරීම දුර්ලභයි ඒ කියන්නේ උන්වහන්සේලා සමහර කාලවල අපිකම පෙරුන්දම් පුරාගෙන යනවා කෙනෙක්. පෙරුන්දම් පුරාගෙන ගියාම ඔන්න ලැබෙනවා මහා පුරුෂ ලක්ෂණ. හැබැයි ඉවර වෙනවා සක්විත රජ කෙනෙක් වෙලා. බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි මාර්ගඵලලාභී කෙනායි සක්විත රජුරුවන්ගේ වෙනසක් තියෙනවා කියලා. සක්විති රජුරුවෝ මාර්ගඵලලාභී කෙනායි. දෙන්නම මරණයටපත් වෙලා දෙවියන් අතර උපදිනවා. සක්විති රජුරෝ ඒ ආත්මෙන් චුත වෙලා ආයි සතර අපායේ වැටෙන්න පුළුවන්. අර මඟපළලාභී ශ්‍රාවකයා එතනින් චුත වෙලා ආයි එතනම උපදිනා මිස සතර අපාය වැටෙන්නේ නැහැ කිව්වා. එතකොට අපිට පේනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව සක්විති රජුරුව වෙච්ච කෙනා ආයමත් සතර පය වැටුණා නම් ආයේ මහා පුරුෂ ලක්ෂණ එකක් වගේ ඉතුරු වෙනවද? නෑනේ. එතකොට පේනවද මේකේ තියෙන දුර්ලභකම? මේකේ දුෂ්කරකම. එතනට යන්න තියෙන අමාරු. ඉතින් ඒ නිසා සමහරු හිතේ පැහැදීමට කියනවා අනේ ඔබ බුදු වේවා. දැන් ඔය ගහලා තියෙන වාහනවල අම්මා බුදු වේවා කියලා. නේ? බුදු අම්මා, බුදු තාත්තා, බුදු නංගි බුදු අයිය කියලා අපි ආදරයට කියනවා. නමුත් ඒ ආදරයට කියනවා මිසක් ඒක සමහර දරුවන්ට ආදරයට තාත්තලා කියනවා ධර්මයේ නැති කාලේ ධර්මය දන්නේ නැති කාලේ කියනවා අනේ පුතේ නුඹ බුදුවිය මට මතකයි අනගාරික ධර්මපාලතුමාට පියා තමයි කිව්වේ පුතේ නුඹ බුදු බව පතපන් කියලා. ඒකට හේතුව මොකද මේ ධර්මපාලතුමා කරන දේවල් දැක්කහම මේ පියාට හිතුණා මේ සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේ දරුවා කරන්නේ කියලා. ඉතින් ඒ වගේ අසාමාන්‍ය දේවල් දැකලා ඒ බුදුපාපතපන් කියලා කියන්නේ අපි අවබෝධයකින් නෙමෙයි. ඒවා විවරණ හැටියට සලකන්න බෑ. ඒ නිසා මේ බුදු බුද්ධත්වයට පත්වීම ඒ කියන්නේ සම්මා සම්බෝධිය අතිශයින්ම දුෂ්කරයි එයට සමීප වෙන්න පුළුවන්කමක් ධර්මයේ තුල කොහෙත්ම පෙන්눔 කරන්නේ නෑ ඒක අසාමාන්‍ය දෙයක් හැබැයි ලෝකේ කවුරු හරි කෙනෙක් ඒ සඳහා යනවා ඒ ලෝකෙ හිටි ඒ ලෝක ස්වභාවය දැන් අපි ගත්තොත් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණ 90 කල්පයකට කලින් කල්ප 60ක් බුදුරු නෑ නමුත් කවුරු හරි පෙරම් පුරාගෙන ගියපු පිරිසක් හිටියා ඒ නිසා සිඛී වෙස්සබූ බුදුරුන් පහළ වුණා. ආයිමත් කල්ප 30ක් කවුරුත් නැහැ. බුදු කෙනෙක් නැහැ. හැබැයි පෙරම්පුරාගෙන නැහැ කවුරු හරි හිටියා. හැබැයි පෙරම්පුරාගෙන යනවා කියන්නේ ක්‍රියාවක් මිසක් ප්‍රාර්ථනාවක් නෙවෙයි. ඒ නිසා ඒක හරි අසාමාන්‍යයි. එතකොට අපි දන්නවා ලෝකේ තියෙන දුර්ලභම දෙයක් සම්මා සම්බෝධිය. ඉතින් මේ නිසයි සම්බෝධියටපත් වෙච්ච බෝ නැත්තම් යම් සෙවණක් යම් සෙවණක වැඩහිඳ සම්බෝධියටපත් වෙනවාද ඒ වෘක්ෂේ පවා ආශ්චර්ය අద్භූත වෙන්නේ ඒකයි. දැන් ඔබට පේනවා ඇති මේ බෝධි දැන් 13 වහන්සේලාගේ රැස් වේදෙනවා නේ. හැබැයි මේ ලංකාව මුලා කරන්න මේ අන්‍යාගමිකිනුත් දැන් ධාතු කතාවක් අරන්ගෙන ඔබ දන්නවද? අහලා තියෙනවද? ඒක ඒක කිසිසේත් වෙන්න බෑ. බයිබලයේ තියෙනවා මරිච්ච මිනිස්සෙකුගේ ඇටයක් ඇල්ලුවොත් දවස් 7ක් අපවිත්‍රයි කියලා. ඒබඳු ආගමක් උගන්වන කෙනෙක් කොහිට මේ ධාතු වඳින්න උගන්වන්නේ මොන බුරුද? ලංකාවම මුලා කරනවා. ලංකාවේ මිනිස්සු මුලා කර මුලා වෙන්නේ මිනිස්සු නිසා ලේසියෙන් පොත්පත් කියවල නැති නිසා අදහන්න මොන මොකද්ද හොයන්නේ? ඒක එල්ලෙන නිසා. නමුත් බටහිර ලෝකයේ ලෝක ඉතිහාසයේ ආගමික ඉතිහාසයේ ඒ අභාවයටපත් වෙච්ච කෙනෙකුගේ අස්ති වේවා, මාංශ වේවා, ශරීර වැඳුම් පිදුම් කරපු එකක් නැහැ. ඒතර මේ ලෝකේ කවුරු නොදන්න මේ ධාතු වඩිනවා. අන්‍යාගම් වල දැන් ධාතු ප්‍රදර්ශන තියෙනවා. මේ ඔක්කොම බෞද්ධ සංස්කෘතිය කසා කෑම. ඉතින් මේක දන්නේ නෑ මිනිස්සු. ඒව කාටවත් පේන්නෙත් නෑ ඔය ලොකු හාමුදුරුවෝ. ඒගොල්ලන්ට පේන්නේ මගේ පූජාවයි වන්දනාවයි විතරයි. එතකොට මේ ඒ ඊර්ෂ්‍යාවෙන් ඇස් වැහිලා නිසා ඇත්ත මේ මම කියන්නේ ධාතු වන්දනාව මේ බුදුරජාණන් වහන්සේ විසින් ආරම්භ කරපු එකක්. බුද්ධ කාලෙම ඔබ දන්නවා ඇති රහතන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ මහණෙනි මේ රහතන් වහන්සේ නමක් මේ මේ ශරීරය දවන්න මේ අට අස්ති අරගෙන ස්තූපයක් හදන්න පූජා කරන්න කියලා මිට්ටූපාර ස්තූප හදලා වන්දනා කරන අය ගැන ලෝකෙ හඳුන්ලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ මේක වෙනාගමකට අයිතියක් නැහැ මේකේ. එතකොට බෝධි වන්දනාවත් එහෙමයි. ඉතින් මෙව මේ එක එක තරම් වලින් කොපි කරගත්තුව නෙමෙයි මේ බුද්ධ ශාසනයෙන් පහළ වෙච්ච වන්දනා ක්‍රම. මේ කොපි නෙමෙයි. දැන් ලංකාවේ වෘක්ෂ වන්දනාව තිබිලා වෘක්ෂ වන්දනාවට කරපු ආදේශයක්. ආදේශයක් කියන්නේ ඕක වඳින්න එපා මේක වැදපන් කියලා කොපියක් නෙමෙයි. හොඳට මහවංශය ඉගෙන ගත්තාම පේනවා එහෙම මේ වෘක්ෂ වන්දනාවට මිනිස්සුන්ව බේරන්න කරපු එකක් නෙමෙයි. අනිවාර්ය මේ බෝධින් වහන්සේ ලංකාවට වැඩම්වීම බුද්ධ නියමයක්. බුදුරජාණන් වහන්සේගේ මම එහෙම මොකද කියන්නේ ගොඩක් අයට අර මේ අධ්‍යයන කරලා ගත්තු ඥානයක් නැති නිසා එක එක්කෙනා කියන ඒවා අහගෙන සිටීමක් තමයි තියෙන්නේ. මේ නිසා අපි දැන් තේරුම් ගන්න ඕනේ දැන් මොන බෝධින් වහන්සේගේ ඉතිහාසය ඔබ යම් කිසි ප්‍රමාණයකට ඇහුවා ඊළඟට මේ මේ බෝධි තුනෙන් සම්බෝධිය ගැන ඇහුවා. මට මතක අපේ එක වාචක නායකවරු නමක් කිව්වා එහෙම නෙමෙයි අපි පොඩි කාලේ ඉතින් අපි දන්නේ නැහනේ. ළමත් පුංචි කාලේ බුදුබවන් පැතුවේ. එතකොට මේ මේ නායකහඳුර කිව්වා මේ ආනන්ද බුදුබව තමයි පතන්න තියෙන්නේ. මේක හරියට මේ වගේ කිව්වොත් තුට්ටු පොළවල් තුනක් තියෙනවා ගංගාවක. එතකොට අපි පහ මේ ලොකුම තොටුපොළ ඉලක්ක කරගෙන ගියම එන තොටුපොළකින් ගොඩ වෙන්න බැරිය කිව්වා. ඒව නිකන් පුහු තර්ක හැටියටම සලකන්නේ ඒකේ වටිනාකමක් නැහැ. ඒ නිසා අපිට පේනවා සම්බෝධිය ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක අතිශයින්ම දුර්ලභයි. ඒ වගේම දුර්ලභ වූ බෝධියක් පච්චේක බෝධිය. පච්චේක බෝධිය කියන්නේ පසේ බුදු. පච්චේක කියන්නේ ප්‍රතිඒක වෙන් වෙන්ව එක් එක්කෙනා ප්‍රතිඒක කියන එක එක්කෙනා පච්චේක වෙන්ගෙන්ම එක එක්කෙනා බුද්ධත්වයටපත් වීමට කියනවා පච්චේක බෝධිය කියලා. එතකොට කලාතුරකින් පහළ වෙන සම්බෝධියටපත් වෙච්ච උත්මයන් එක්කෙනයි පච්චේක බෝධියටපත් වෙච්ච උත්මයන් දහස් ගාණක් වුණත් එකට ඉන්න පුළුවන්. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේලාගේ දැන් අපි ගත්තොත් පසේ බුදුරුන්ගේ යුගයේ මම එන හැටි කියන්නම් ඔබට මේකල්ල පසේ බුදුරන්ගේ යුගයක් නැහැ. හැබැයි පසේ බුදුරන්ගේ යුගයක් කියනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕන්න මෙන්න කියා තියෙති. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සම්බෝධියටපත් වෙන සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සර වෙලා යුගයක් කියනවා විමුක්ති යුගයක්. අන්නේ යුගයේදී කවුද බිහි වෙන්නේ? පසේ බුදුවරු. පසේ බුදුවරු බිහි වෙනකොට උන්වහන්සේලාට පහළ වෙනවා තැනක් හිමාලේ ගන්ධමාන කියන පර්වතයේ තියෙන ගුහා. අන්නේ ගුහා අයනේ නන්ද මූලක කියලා වෘක්ෂයක් සෙවෙනි මංජූසක කියන ගහක් යට තමයි ඒ රහත් මේ පසේ බුදවරු නිතර එකතු වෙන්නේ. දැන් ඊම මොකුත් නැහැ. ඒවා පහළ වෙන්නේ ඊපස්සේ බුදුරු පහළ වෙන කාලෙටයි. එහෙනම් මේ කාලේ පසේ බුදුරු පහළ වෙන්නේත් නැහැ. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාම කතාබස් කරන නිසා තාම යන්නේ මොන යුගයේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගයේ. එතකොට පසේ බුදුරුන්ගේ යුගයේ දැන් මේ නැහැ. එහෙනම් මේ ලෝකේ කාවටවත් මේ කාලේ කාටවත් පසේ බුදු වෙන්න බෑ. පසේබුදු කෙනෙක් පහළ වෙන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වීමට ආසන්නී. කොයි කාලෙද පසේබුදු කෙනෙක් පහළ වෙන්නේ? සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වීමට ආසන්න කාලේ. ඒ කියන්නේ මේ ලෝකේ මේ විමුක්තියක් සොයාගෙන මේ ජීවිත පරිත්‍යාගයෙන් වෙහෙසෙන අය අතරින් පතර ඉන්නවා. අවංකවම මේ සත්‍ය මොකක්ද? මේ ජීවිතය මොකක්ද කියලා ඒකට කැපවිච්ච අය අතරින් පතර ඉන්නවා. ඒ අයගේ වෙහෙස ඒගොල්ලෝ ගන්න ආකාරයේ ඒක સમાપ્ત වෙන්නේ සම්පූර්ණ වෙන්නේ කවුරු බවට පත් වීමෙන්ද? පසේ බුදුරු බවට පත් වීමෙන්. එතකොට මේ සම්මා සම්බෝධියට පත්වෙච්ච බුදුරයන් වහන්සේගේ විශේෂ වෙනස්කම තමයි සම්මා සම්බෝධියට පත්වෙච්ච බුදුරජුන්ට අන් අයට දේශනා කරන්න පුළුවන්. අන් අයට අවබෝධ කරවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නවයෙන් එකක් තමයි බුද්ධ. බුද්ධ කියන්නේ ඔව් බුද්ධෝසු භගවා බෝධාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා අන් අයට අවබෝධ කිරීමට ධර්ම දේශනා කර මේ සම්මා සම්බුදුරුන්ගේ තියෙන කුසලතාවයක්. රහතන් වහන්සේලාට ඒ කුසලතාවය නෑ. පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ කුසලතාවය නෑ. පසේ බුදුවරුන්ට කවුරුවත් ධර්මය කියන්නේ නෑ අවබෝධ කරගන්න. උන්වහන්සේලාම Tamanගේ නුවණ මෙහෙවා අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තට අන් අයට තියා දෙන්න හැකියාවක් නැහැ. එතකොට එකවර සමහර විට පසේ බුදුරජාණන් වහන්සේලා 500 1000 බිහි වෙනවා. අර ඉසිකිලි සූත්‍රයේ තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් ගැන විස්තරයක්. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා අහසින් වඩිනවා අර පර්වතයට. ඉසිකිලි. දැන් පර්වතේ සම්පූර්ණ ගස් පිරලා තියෙන්නේ නැති. දැන් අහසින් වඩින එකට මිනිසුන්ට පේනවා. අහසින් වඩිනවා. ඊට පස්සේ මිනිස්සු යනවා මේ කවුද වැඩි කියලා බලන්න කවුරුත් නැහැ. එතකොට මිනිස්සු අතර කතාවක් පැතුරුණා ඉමේ ඉසී ගිල තීති ඉසිගිලිත්‍රීව සමඤ්ඤා උදපාදේ. මේ පර්වතයේ මේ ඍෂිවරුන්ව ගිලිනවා කියලා. එතකොට පසේ බුදුරුන්ටත් කියන නමක් තමයි ඍෂි. බුදුරජාණන් වහන්සේටත් කියන නමක් තමයි ඍෂි බුදුනාන්සේට දේශනා නමක් තියෙනවා සත්තමෝ ඉසි සත්වෙනි ඍෂිවරයා ඒකේ අර සත්බුදුරජාණන් වහන්සේලාගේ සත්වෙනි ඍෂිවරයා සත්තමෝ ඉසි ඍෂි කියලා කියන විදිහට බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට පාවිච්චි කරන නමක් තමයි ඍෂි කියන වචනය. අද අපිට ඍෂි කියන වචනයෙන් ඇවිල්ලා තියෙන්නේ ඒ අර්ථෙන් නෙමෙයිනේ. අද අපි ඍෂිවරයෙක් කියලා කිව්වම අපිට මතක් වෙන්නේ ජටා බැඳපු කෙන්ඩිය ගත්තු තවුස් පිරිකර දරාගත්තු තාපසයෙක් තමයි අද අපිට ඍෂි කියවපු ගමන් අපේ චිත්‍රෙට එන්නේ නේ. බලන්න අපේ සංකල්ප පවා වෙනස් වෙලා යන හැටි. එතකොට ඒ පසේබුදු රජාණන් වහන්සේලා තනි තනියම ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේලා වැඩ ඉඳලා අර්ගන්ධමාන පර්වතේ උන්වහන්සේලා පිරිනවම් පානවා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ලුම්බිනි සල්වනේ උපන්න වග දෙවිවරුන්ගෙන් අහලා ඒ ලුම්බිනි සල්වනේ අපේ බුදුරජාණන් වහන්සේ උපදින දවසේ මාතංග කියලා පසේ බුදු කෙනෙක් ඉඳලා තියෙනවා. උන්වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ලුම්බිනි සල්වනේ උපන්නා කියලා අහලා බලද්දී උන්වහන්සේගේ ආයුෂ ඉවරයි. පිරිනම් පෑවා. ඊට පස්සේ ලෝකෙට විවෘත වෙන්නේ සම්බෝධි යුගයේ. සම්බෝධි යුගයක් ආරම්භ වෙන්න කලින් තමයි එනම් පසේ පච්චේක බෝධි යුගයේ එන්නේ. ඊළඟට මොන යුගයද එන්නේ? ඔන්න සම්බෝධි යුගය පච්චේක බෝධි අරහන්ත බෝධි කියන්නේ අරහත්ත්වයට පත් වීම. අරහත්ත්වයටපත් වීම. දැන් ලෝකේ බොහෝ දෙනෙක් සසරෙන් එතර වෙලා තියෙන්නේ මොන බෝධියෙන්ද? අරහන්ත බෝධියෙන්. ඒ කියන්නේ ගෞතම බුදුර දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කළාම ඒ ධර්මයේ උපුටාගෙන ඒ ධර්මයේ කතා කරනවා. ඒ ධර්මයේ සාකච්ඡා කරනවා. ඒ ධර්මයේ තියෙන හැටියට ඒක අවබෝධ කිරීමට මහන්සි ගන්නවා. එහි ප්‍රතිඵල විසින් ඒ අය සෝවාන් වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරහත් වෙනවා. චතුසු බෝධි උච්චති චතුසු මග්ගීසු ඥානං. බෝධිය කියලා කියන්නේ සතර මග නෝන. එතකොට එක්ක සෝවාන් වෙනවා, එක්ක සකදාගාමි වෙනවා, එක්ක අනාගාමි වෙනවා. අර ඒවත් ප්‍රාර්ථනා කළා ගන්න බෑ. ඒ එකක්වත් ප්‍රාර්ථනා කරලා ගන්න බෑ. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ ඒ කෙනා තමන්ගේ ඒ කියන්නේ ජීවිත අවබෝධයේ උදෙසා තමන්ගේ ජීවිතය මෙහෙවන ආකාරයටයි. සමහර කෙනෙක් මේ ජීවිතයේ අවංකවම ධර්මයේ සඳහා කැප වෙලා මෙහෙවෙනවා. නම් සමහරට ධර්මය අවබෝධ කරන්නේ වෙන ජීවිතයක. ඒක සමහරට මේ වෙන වෙන වෙන බුද්ධ ශාසනයක. ඒක දන්නේ හැබැයි අවංකව. උවමනා වෙන්නේ මොකද්ද? අරවංකකමයි. දැන් අපි ගත්තොත් මේ ගටිකාර සූත්‍රය. ගටිකාර සූත්‍රයේ තියෙනවා අර ගටිකාර. ගටිකාර කියන්නේ ඝට කියන්නේ කලි. එතකොට කුඹල් කරුවාට තමයි ගටිකාර. ඒත් ගටිකාර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකනේ. එතකොට කුඹල් කුලේ. කුඹල් කුලේ කියන්නේ වැදගත් කුලයක්ද? නැහැ. එතකොට බරණැස හිටියා බ්‍රාහ්මණ වංශික තරුණෙක් ජෝතිපාල කියලා. ඒ කවුද? අපමහ බෝසතාණන් වහන්සේ. එතකොට ගටිකාර දවසක් කිව්වා නාන්න යද්දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මං උපස්ථාන කරනවා යම් බලන් අන්නේ මතක් කරන්න එපා මුඩු මහණු කිව්වා. දැන් කවුද මේ කියන්නේ? මහ බෝසතාණන් වහන්සේ. දැන් එතකොට බලන්න මේ අපි මේ අපි අපිට අවබෝධ කරගන්න බෑ මේ බෝසත් චරිතය කියන්නේ මොන වගේ එකක්ද කියලා අවබෝධ කරගන්න බෑ. අන්තිමට මොකද වුනේ? නාදි අර ගටිකාර මෙයාගේ කෙහෙවල්ලෙන් ඇල්ලුවා කොණ්ඩෙන්. අල්ලහුව එනවද නැද්ද යන්න කියලා ඇහුවා. ඒතර මෙයා කල්පනා කළා මෙයා නීච කුල්ලී කෙනෙක්. අපි අපි අපි යඟට අත තියන්න කැප නැහැ. මේක මහා බරපතල දෙයක් මේ කලේ. එහෙනම් මේක යම්කිසි විශේෂ දෙයක් තියෙන්න ඕනේ. එහෙනම් මං හොඳයි යන් කියලා ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැක්කා. ධර්මය ඇහුවා. ආපු ගමන් මෙයාට කියුණා ඇයි මිත්‍රයා මාව මෙහෙට එක්කගෙන මෙතෙක් පමාවුනේ. ඇයි මිත්‍රයා මේ පැවිදි නොවි බලා සිටින්නේ. ඉතින් කව නෑ මා පැවිදි වෙන්න ආසයි මට විදියක් නැත්තේ අපේ දෙමව්පියෝම අන්දයිනි කියලා. එතකොට අපිට පේනවා මේ බෝසතාණන් වහන්සේලාගේ ඒ චරිත ගත්තත් උන්වහන්සේ සමහරට එදා මහන්සි ගන්න ඇතිනේ. පැවිදි වුණානේ කාශ්‍යප බුද්ධ ශාසනය. ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ නිසා අපිට මේ මේකෙන් අපිට එකක් පේනවා මේ විමුක්ති ගවේෂණය පිණිස අපිට වැදගත් වෙන්නේ අපි ප්‍රාර්ථනා කරන දේ නෙමෙයි. අපි සොයන දේ. ඒ කියන්නේ ප්‍රාර්ථනා කරන දේ තුල නෙමෙයි කෙනෙකුගේ ජීවිතය වෙනස් වෙලා යන්නේ. එයා එයා යම් එයා අවංකවම යමක් සොයාගෙන යන දේ තුලයි. අපි සොයාගෙන යන්නේ කීර්තිය නම් ප්‍රධානත්වය නම් අපි සොයාගෙන යන්නේ තනතුරක් නම් ඒක විමුක්තියට අදාළ නැහැ. නේ? අපි සොයාගෙන යන්නේ අනුන්ගෙන් හොඳ නමක් ගන්න නම් ඒක විමුක්තියට අදාළ වෙන්නේ කොහොමද? ඒක විමුක්තියට අදාළ නැහැ. අපි සොයාගෙන යන්නේ සත්‍යය නම් ඒක විමුක්තියට අදාළයි. ඉතින් මේ නිසා මේ සත්‍ය සොයා යෑම විමුක්ති ගවේෂණය කරන කෙනෙකුගේ මාවත විය යුතුයි. වෙන එකක් නැහැ. ඉතින් ඒ නිසා මේ මාවතේ යද්දී අපි කිම කෙනෙක් කියනවා අනේ මට මේ ජීවිතේ කොහොම හරි මාර්ගඵල ලබන්න ඕනේ මට මේ ජීවිතේ තේරුණේ. ඒක එයාගේ ආශාවක්. ඒක ප්‍රායෝගිකව යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ එයාගේ පිනයි, එයා ඒ සඳහා ප්‍රඥාව මෙහෙවීමයි, එයාගේ ක්‍රියා කැපවීම මත. දැන් කෙනෙක් කියනවා හැමතිස්සෙම කියනවා කියමලා කෙනෙක් කියනවා මට නම් කොහොම හරි ඉතර වෙන්න ඕනේ ඉතරින් ඕනේ කියලා. දිමව්පිය ළමයක් වෙන්න කියනවා අනිත් ඥාතින්ට මේ බලන්න මේ ළමයා හරි පින්වන්ත ළමයි. මෙයා කියනවා හසරින් ඈතර වෙන්න ඕනේ, ඈතර වෙන්න ඕනේ කියලා. අනිත් ළමයි වගේ නෙමෙයි කියලා. සමහර විට එහෙම කී කී ඉන්නේ ළමයා. පස්සේ කාලේ පාප මිත්‍රය හම්බ වෙලා මහා නරක වෙන්න බැරිද? පුළුවන්. නටනට සෙල්ලම් කරගෙන හිටපු ළමයා පස්සේ කාලේ මොන හරි පස්සේ වෙලා ෂොක් වෙදිලා අවංකවම සත්‍ය වගන්නන්න පුළුවන්. නේද? කවුරුවත් හිතපු නැති කෙනෙක් සත්‍ය හොයාගෙන යන්න පුළුවන්. සත්‍ය හොයන සත්‍ය වෙනුවෙන් පොඩි කාණදලා කෑ ගහපු කෙනෙක් සත්‍ය නොසොයා යන්න පුළුවන්. ඒ නිසා මේ මම නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නයි මේක පටන් ගත්තේ කියපේ කොච්චර මහමිනුවට විල මටත් ගහලා ගියාද? ඒ නිසා මේ ඒක තමයි ලෝකේ තියෙන ස්වභාවය. ඒ නිසා අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ සත්‍ය අවබෝධය මේ කටින් මේ කියලා කරන්න පුළුවන් එකක් මම මොකද අපි දන්නවා දැන් සමහර තැන්වල කියනෝ නෑ නෑ නෑ මේ විනාඩි 5ක් සමාධිය හදාගෙන මට කියන්න මම පළවෙනි දෙහන දාලා දෙන්නම් කියනවා. වහහකට තල්ලු කරනවා වගේ. පුළුවන් දෙයක් කරන්න. බෑ. ලෝකෙ නොදන්නා ලෝකෙට එක කියන්න බලවටන්න පුළුවන්. මට මතකයි මම ওই ධර්මයේ හොය හොය යන කාලේ හරියට ඒ වගේ මේ රැවටිලි සමාජයක මම හිටියා. අපි විහිං අපිව රවට්ට ගන්නවා. අපි විහිං අපි රවට්ට ගන්නවා. අපි කතා වෙනවා එකතු වෙලා. දැන් අන්න අරියා සෝවාන්. ආන් අරියා දැන් තා පොඩ්ඩකින් සකදාගාමි වෙනවා. අරියා ඊයේ දැන් අනාගාමිල දැන් ඔන්න ඵලයටපත් වෙලින් දැන් අපි ඇස් වහගෙන නිකන් හිටියත් අපි දන්නවද එයා ප්‍රශ්නයක් කල්පනා කර කර ඉන්නවද කියලා. ආන් අර අරියා ඵලයටපත් වෙලා අර ඉන්නේ කියනවා. මේ වගේ අපි විහිං අපි රැවටි රැවටි හිටියා. සාමාන්‍ය ලෝකයේ ආසයි යම්කිසි විශේෂ පුද්ගලයෙක් වෙනවා දකින්ද එක්ක විශේෂත්වයක් කරා යන්න මම විශේෂ කෙනෙක් වෙනවා කියලා පෙන්වන්න මේ ලෝකේ ආසාවක් තියෙනවා මේ දුර්වලකම තමයි ඉස්මතු වෙන්නේ මේ නිසා මේ සත්‍ය අවබෝධයේ පිණිස ඒකකවක් කිසි වටිනාකමක් නැහැ. අනිත්‍ය අපි අපායට යනවා කිව්වත් අපිට වටිනාකමක් නැහැ. අනිත්‍ය අපිට නෑ නෑ ඔයාලා නිවන් දකිනවාමයි කිව්වත් ඒකේ වටිනාකමක් නැහැ. අන්න ඕක හොඳට මතක තියාගන්න. අනිත්‍යයි කිව්වොත්ම නෑ ඔහි අපායම යන්නේ කියලා ඒකේ කිසි ඒකේ ඒ වචනේ කිසි වැදගත්කමක් නෑ. අනිත් කෙනෙකු නෑ නෑ ඔයා නම් මේ ඉක්මනට මේ බුද්ධ ශාසනේ නිවන් දකින්න එකෙක් නිවන් දකින කෙනෙක් කියලා කියනවා. හැබැයි ඒකෙත් කිසි වටිනාකමක් අනුන්ගේ කීම මත අපි අපාය යන්නෙත් නෑ. අනුන්ගේ කීම මත අපි මාර්ගඵල අවබෝධ කරන්නෙත් නෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒ දෙකම අපිට අදාළ නැහැ. ඒක ලෝකේ කාටවත් කරන්න බෑ. තව කෙනෙක්ව තව කෙනෙක්ව අපායට යවන්නත් බෑ. නතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිතනාය කවුරුවත් මව් කෙනෙක් වෙන නාති කෙනෙක් කිසි කෙනෙකුට ඒක කරන්න බෑ. සම්මා පණහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ තමා විසින් හරි විදිහට හිත පිටව ගත්තොත් එතන විතරයි ශේෂ්ඨ ශේෂ්ඨත්වය කරා යන්නේ. ඉතින් මේ නිසා පින්වත්නි අපි මේ කතා කරන ධර්මයේ ලෝකේ හරීම අద్భుත ආශ්චර්ය වූ දෙයක්. ඒ කියන්නේ මේක මේ අපිට නිකම්ම කතා කිරීම කතා කළ පමණින් එතනට එන්න පුළුවන් කමක් නැහැ. කතා කළ පමණින් එතෙන්ට එන්න පුළුවන් කමක් නැහැ. කතා කළ පමණින් ශ්‍රේෂ්ඨත්වය කරා යන්න පුළුවන් කමක් නැහැ. එහෙම බෑ. ඉතින් අපි මේක තේරුම් අරන් සිටින්න ඕනේ. ඉතින් මේ නිසා අපි මේ බෝධිය ගැන අද මේ කියද්දී මම කිව්වේ දැන් බුද්ධ කාලේ සමහර සිද්ධි අපි ගත්තොත් එක සිද්ධියක් තියෙනවා වටංශක සූත්‍රය කියලා එකක්. ඒක තියෙන්නේ මේ නිට්ටි ප්‍රකරණය කියන පොතේ බුද්ධ කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරි වඩිද්දී එක මිනිසෙක් මල් කලඹක් වටාංශක කියන්නේ මල් කලඹ. මල් කලඹක් අරගෙන ඇවිල්ලා දුගී මිනිසෙක් බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ තියලා බිම දීගා වෙලා වඳිනවා. බුදුරජාණන් වහන්සේට සිනහවක් පහළ වෙනවා. ආනන්ද හඳුර පිටිපස්සේ ඉඳලා දැක්කා ඒක. කොහොමද බුදුරජාණන් වහන්සේ සිනහා පහළ වෙච්ච ගමන් උන්වහන්සේගේ තොල් සංගල ස්වල්පයක් විවර වෙනවා. එතකොට උන්වහන්සේගේ තියෙන සුදු දත් පෙලෙන් සුදු රශ්මියක් විහිදෙනවා. විහිදිලා මේ ශිරසයේ කැරකිලා තුන් වටක් නොපෙනියනවා. එතකොට තමයි ආනන්ද හාමුදුරුව පිටිපස්සේ ඉඳලා දැනගත්ත බුදුරජාණන් වහන්සේට සීනහව පහළ වුණා. භාග්‍යතුන් වහන්සේ සීනහ පහළ වුණේ ඇයි කියලා මේ මේ පුද්ගලයා දිස බලන්න මේ කෙනා මල් කලඹට කියන්නේ වටන්සක ඒ නමින්ම පසේ බුදු වෙනවා කිව්වා. එතකොට බලන්න දැන් එයා පූජා කළේ එහෙම අදහසකින්ද? නෑනේ. ඒ නිසා ඒ කෙනෙක් කරන්නේ යමක් නමුත් එයාගේ ජීවිතේ සම්බන්ධයෙන් අපිට හිතන්න බෑ. ඒ ජීවිතේ සම්බන්ධයෙන් තියෙනවා හැමෝගෙම යම්කිසි ඊරණමක්. ඒ ඊරණම ඒක කොයි විදියටද යාට ඒක යෙදෙන්නේ කියලා අපිට විග්‍රහ කරන්න තේරෙන්නේ නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ලෝක විසය අචින්තයයි. ඒක මේ විග්‍රහ කරලා ඉවර කරගන්න බැරි එකක් කියනවා. ඒක කල්පනා කරන කිව්වොත් ඔළුව අවුල් වෙනවා කියනවා. ඉතින් මේ නිසා අපි දැන් අපි ගත්ත දැන් ඔන්න මහමෙවණා වටා එක් වෙලා ඉන්නෝනේ. අපි දන්නේ මේ මහමෙවණාට එක් වෙච්ච අය කොහේ කොහේ කොහේ දිබ්බාගේ යන අය මේ එක් වෙලා ඉන්නවද කියලා අපි කවුරුවත් දන්නවද? නැහැ. නමුත් දැන් අපි ඔක්කොම ආසාවක් තියෙනවා මේ ගෞතම සාසනයෙම ධර්මය අවබෝධ කරන්න ඇතනම් කියලා ආසාවක් තියෙනවා. ඉතින් සමහරු මට ඇවිල්ලා සමහර අම්මලා කියනවා නෑ නෑ ස්වාමීනි මම නම් මේ ජීවිතේමයි මම මේක කරන්න හදන්නේ මං කියන ජීවිතේම කියලා බොරුවට කියවන්න එපා. මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද හේතුව ඔය ජීවිතය කියලා ඔය කෑ ගහනවා. ඔය ඊට ඊළඟ දැන් මම දන්නවා එක හාඳුර කෙනෙක් මුන්නාසේ මම ළඟදී බලන්නත් ගියා. උන්වහන්සේ කිව්වා මට දැන් අඩු ගානේ මට මේ ජීවිතේ මට මොකක් හරි කරගන්න ඕනේ. මට මේ වැඩ කටයුතු වලින් මම නිවාඩු ගන්න ඕනේ. මේ නිවාඩු අරගෙන මේ මට මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා කියලා. අනේ සුමානේ. බාත්‍රූම් එකේ වැටලා කොන්ද කැඩුනා. දැන් කොන්ද තිල්ග ගායන මම බලන්න ගියා. ඒ කියන්නේ දැන් මොකක්වත් එහෙම කියලා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙහි මේකේ අර මේ මාන්නෙන් ඒක මාන්න කියලා ගොඩක දන්නේ මම නම් මේක කොහොම හරි කරනවා කියාගෙන යනවා. සමහරු මට කියනවා අනේ වහන්සේ මේ ජීවිතයේදීම ඉතුරු ටිකක් අවබෝධ වෙනවා. ඒගොල්ලන් කිතී මට ටිකක් අවබෝධ වෙලා තියෙන්නේ. තාම කියනවා ඉතුරු ටිකක් කියලා. මේ වගේ මේකේ මේ මම කියලත් නෑ හැම කාටවත්. මේ ඒකේ කියලා ඒගොල්ලෝ හිතෙන් හදාගෙන. හිතෙන් හදාගෙන. ඉතින් මේ නිසා මේ ඒවැය කිසි වැදගත්කමක් නැහැ. වැදගත් වෙන්නේ දැන් අපි මේ කියාපු කාරණාවල දැන් බලන්න බෝධින් වහන්සේ ගැන අපි වැදගත් විස්තරයක් කළා. සම්බෝධිය ගැන ගොඩාක් වැදගත් කරුණු. පොද දැන් බුදු බව පතන ආසහිත ණයට තේරුම් ගන්න පුළුවන්. දැන් ඒක ඒක එහෙම එකක් බුද්ධ දේශනාවේ නැති බව. අනිත් එක තමයි මේ බුදු බව පැතීම කියන එක මේ මේ මහායානයේ හැටියට මේක පටන් ගත්තේ කවුද කියලා දන්නවද? තුන්වෙනි ධර්ම සංගායනාව පන්නපු කල්ලි. තුන්වෙනි ධර්ම සංගායනාව කළාට පස්සේ කී දහක් මේ ශාසනයෙන් පැන්නවද? 60000ක්. ඒ පිරිස ඔක්කොම ගියා උතුරු පැත්තට. උතුරු පැත්තට ගිහිල්ලා කාශ්මීර පැත්තේ ගිහිල්ලා බමුණුත් එක්ක එකතු වුණා. සංස්කෘතියට හැරෙව්වා බුද්ධ වචනේ. අලුත් අලුත් සූත්‍ර හැදුවා. හදලා කිව්වා මේ තුන්වෙනි ධර්ම සංගායනාවන් අපි පැන්නේ රහත් කියන පිරිස මේ රහතන් වහන්සේලාගේ අවබෝධය අසම්පූර්ණයි. ඒ නිසා අපිට අරහත් වේපා. අපිට ඕන කරන්නේ සම්පූර්ණ අවබෝධය. මොකද්ද? බුද්ධත්වයේ කියලා ඔන්න පටන් ගත්ත මහායාන. ඒක තමයි ඔය ලෝකේ යන්නේ දැන්. තුන්වෙනි ධර්ම සංගන්නේ පන්නපු කල්ලි කතන්දරේ. ඉතින් ඒ නිසා මේ බෝසත් වන්දනාව බෝසත් ඇදහිලි ඔක්කොම එතනින් ආවේ. මේකේ ඉන්නේ එහෙම එකක් නෙමෙයි. මේකේ තියෙන සම්බෝධිය බුදුරජාණන් වහන්සේ විස්තර කළේ, පච්චීක බෝධිය බුදුරජාණන් වහන්සේ විස්තර කළේ, අරහන්ත බෝධිය බුදුරජාන් වහන්සේ විස්තර කළේ. එතකොට මේකේ උන්වහන්සේගේ කොහෙවත් දේශනාවක නැහැ දසදහසක් වල බෝසත්තුරිය විල්ල බණ ඇහුවයි කිසිම දේශනාවක නැහැ. දැන් අපි ගත්තොත් දසදහසක් සක්වල දෙවිවරු ආවා කියන කතාව තියෙනවා. විශාලා මහනුවර මහා වනයේ මහතා බික්කු සංඝේන සද්දින් පංචමත්තේ බික්කු සතෙහි සබ්බෙහි වාරහන්තේ සියල්ලම රහතන් වහන්සේලා වෙච්ච 500ක් මහරහතන් වහන්සේලා රැස් වෙච්ච සංඝ සමුලුවට ලෝක ධාතුවල මේ මේ සුද්ධාවාසවල ඉඳලම දෙවිවරු සතරවරන් දෙවිවරු දහස් ගණන් ලක්ෂ ගණන් දෙවිවරු වැඩියා. ඒ දේශනාවේ නෑ එක බෝසත් කෙනෙක් ඇවිත් නෑ. එතකොට අපිට පේන මේ බෝසත් සංකල්ප ඉස්සරහට ඇදලා ගත්තේ තුන්වන ධර්ම සංගායනාවෙන් පළවා හැරපු පිරිසයි. ඉතින් ඒ නිසා අද වෙනකොට මේ ඔක්කොම කලවම් වෙලා කලවම් වෙලා නිසා කාටවත් තෝරා බේරා ගන්න බෑ මොනවද මේ අපි අදහන්නේ කියලා. නමුත් හරියට හොඳට අධ්‍යයනය කරාම අදත් නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඕනම දෙයක් අධ්‍යයනය කළා හරි විදියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපට ගෞතම බුද්ධ ශාසනයේ අපිට එක පිහිටක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තමයි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වීම පිණිස කරුණු පහක් ඇති කර ගැනීම. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට ප්‍රායෝගික ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් සීක බල සීක බල පහ ඇති කර ගැනීම මොනවද මේ සීක බල පහ ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල පහ ඇති කරගෙන ඒ සීක බල පහ කරාම ගියොත් කෙනෙක් කවුරු හරි කෙනෙක් ඒ සීක බල පහ ඇති කරගෙන ඒ සීක බල පහ කරාම ගියොත් ඒ කියන්නේ ඉස්සරහට ගන්න ඕනේ නම් මොකද්ද මම නෙමෙයි ඉස්සරහට ගන්න ඕනේ ශ්‍රද්ධාව ඉස්සරහට ගන්න ඕනේ සීලය ඉස්සරහට ගන්න ඕනේ ශ්‍රුතය. ඊළඟට ත්‍යාග ප්‍රඥා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල පහ ඇති කරගෙන ඒ සීක බල පහ කරාම ගියොත් කෙනෙක් අන්න එතකොට ඒ කෙනාට ඒ සීක බල පහ කරා යෑම හේතු එයාට මේ මේ යන රටාවෙන් වෙනසක් තමන්ගේ ජීවිතයට ඇති කරගන්න පුළුවන් වේවි. හැබැයි ඒක වෙන්නේ අර ප්‍රාර්ථනා කරගෙන නෙමෙයි. හැබැයි බුද්ධ දේශනාවක තියෙනවා මෙහෙම ඉජ්ජති භික්කවේ සීලවති සීලවතෝ චේතෝ පණිදි. ඉජ්ජති භික්කවේ සීලවතෝ චේතෝ පණිදි. මහණෙනි මේ සිල්වත් ගත කරන කෙනාගේ පැතුම ඉටු වෙයි කියලා. එතන අදහස් කරන්නේ පැතුම කියලා මේ සම්බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ කියලා නෙමෙයි. එතන අදහස් කරන්නේ මම අසවල් තැන උපදින්න ඕනේ කියන අදහස. මේ ඕක තියෙන්නේ අර සූතානු ඕක තියෙන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සූත දේශනාවක් සංඛාරුප්පති සූත්‍රය කියලා. අන්න ඒක තියෙන්නේ. එතකොට මේ ඒක තියෙනවා මේ අපි තුසිත දිවි ලෝකේ එහෙම නැත්නම් ඊට ඉහළ දිවි ලෝකෙක මට උපදින්න ඕනේ කියලා කල්පනා කරගෙන සීක බලපහ පුරුදු කරනවා. එතකොට මේ ශීක බල පහ පුරුදු කරන කෙනා ඒ ශීක බල පහේ තියෙන බලය නිසා එයා මරණින් මත්තේ අර දෙවියන් අතර උපදිනවා හැබැයි යාට හැකියාවක් ඇති වෙනවා. <clears throat> එතකොට අර මනුස්ස ලෝකේ හිටියට වඩා මොකද්ද දැන් මනුස්ස ලෝකේ ඉඳලා අර පුරුදු කළානේ ශීක බල පහ. ඒ ශීක බල පහෙන් තමයි දැන් එයා ගිහිල්ලා අරෙහි අනිත් ලෝකෙ උපදින්නේ. එතකොට එයාට පුළුවන්කමක් තියෙනවා මේ ජීවිත අවබෝධයේ තමන්ගේ ඥාණය යොදවා ගන්න. අන්න ඒකයි විශේෂත්වය. ඉතින් මේ නිසා පින්වත්නි අපි මේ බෝධින් වහන්සේලා tempat කරන්නේ මේ හදන්නේ දැන් අපි ගත්තොත් මෙහි තිබිච්ච ලකූම අඩුපාඩුවක් තමයි ධර්මශාලාවක් නැතිකම. ඉතින් මේක මම කියලා මම කිව්වා දැන් මට මතක හැටියට මම පින්නපොළ මහත්තයත් එක්ක කිව්වා අපිට ධර්මශාලාවක හැමතැනම ওই පෙට්ටි පෙට්ටි අපි හදනවා ඔය පෙට්ටි නැතුව නිකන් විශේෂ විදිහට හදන්න එකක් කියලා. ඊට පස්සේ තමයි අර නුවර රෝහණ පුතත් සම්බන්ධ කරගෙන ඉතින් සදාවත් පිරිස වුණා එකතු වෙලා පින්නපල මහත්තුතුම වැඩිපුරම මේට වෙහෙස මහන්සි වුණේ. ඉතින් බොහොම අලංකාර ශාලාවක් හදලා තියෙනෝනේ. එතකොට අද මේකේ පිරිසිට නිවි නැහෙල්ලේ ධර්මයක් අහන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මහමෙවුනාව මා ආරම්භ කළේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවන අදහසිනුයි. ඉතින් වෙන ඒ අදහස තුළ ඉතින් අපිට මේ අවස්ථාව ලැබෙන්නේ අපි සංසාරේ මොන හරි කරපු පිනන් නිසා නැත්නම් ඉතින් හැමෝටමත් පුළුවන් වෙන්නේ පෑනේ. එතකොට අපිට ඊළඟට බෝධින් වහන්සේ සම්බන්ධවෙත් මම කල්පනා කළා මේ බෝධින් වහන්සේලා ආරෝපණය කිරීමේදී ඒ බෝධින් වහන්සේට හැබෑ ලෙසම ගෞරවයක් සම්මානයක් ඇති වෙනවා. ඔබට පේනවා ඇති බෝධි බෝධින් වහන්සේ වැඩ ඉන්න තැනට ගියාම එතනට නියම බෝධින් වහන්සේට සුදුසු ගෞරවය සම්මානීය භක්තිය ආකාරයෙන්ම ලැබිලා තියෙනවා. ඕනේ ඉතින් උකට සෙනුවේ ඊටම ගොඩාක් ඉතින් මහන්සි වෙලා හරි ශ්‍රද්ධාවෙන් අර වැව් වලින් ගෙනල්ලා තනකොළ පිඩලි ඉඳවලා මේ විශාල පිරිසක් මේ මල් ගෙනල්ලා ඉඳවලා මම හිතන්නේ තම තමන්ගේ ශ්‍රද්ධාව තම තමන්ගේ හිතේ තියෙන තුනුරුවන් කෙරෙහි ඇති පැහැදීම එක එක්කෙනා එක එක අයුරින් මතු කරලා තියෙනවා. සමහරු තුනුරුවන්ගේ පැහැදීම නිසා ගහක් ගෙනලා හිටවනෝනේ. සමහරු ඉතින් කැප වෙනවා. තුම් ඊයේ මං හිතන්නේ එළි වෙනකනුත් වැඩ මේ දවස් දිගටම විශාල පිරිසක් වැඩ ස්වාමීන් වහන්සේලා මං හිතන්නේ එළි වෙනකම් නිදිනේ විශාල පිරිසක් වැඩ වැඩ කිරීම මත කල්පනා කරන්න තියෙන මෙහෙමයි මම කොලා කෝ මට කොලා වැරදුනා එහෙම හිතුවෝ හිතන්න ඕනේ එහෙම නෙමෙයි මට පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණා මම පින කරගත්තා. එච්චරයි. එතකොට මට පිනක් කරගන්න මම නම් එච්චරයි. මම එහෙම හේතුව ආතෑරියා ගියා. මොකද හේතුව ඊට වඩා දෙයක් අල්ලගෙන හිටියොත් කරන්න බෑනේ. එතකොට මේ මම පිනක් කරගන්න අවස්ථාවක් මට උදා වුණා. මම පින කළා. මොකද මේ ඒකට මං හේතුව දැන් අපි අපේ ජීවිතවල හැමතිස්සෙම අපිට බලපවත්වන ප්‍රධානම දේ චේතනාව. ඒතර චේතනාව තුළ තියෙන්න ඕනේ මට මේක ඒකාන්තයෙන්ම අවබෝධ කරගන්න හේතු වේවා කියලා. දැන් අපි දන්නේ නැහැ ඇත්ත වශයෙන්ම දැන් අපි නාගසේන මිලිදු නාගසේන කතාවේ ඔබ අහලා තියෙනවද මිලිදු මිලිදු නාගසේන ප්‍රශ්නේ? පොඩි නමක් අතු ගන්නවා. අතු ගාලා ඉවරලා කුණු ගොඩ එහෙම තියලා ගියා. ඊට පස්සේ ඒ ඒ පුඩිනමලාව පාලනය කරන වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා පුඩිනමන්ට කිව්වා මොකද මේ අතු ගාලා කුණු ගොඩ දාලා ගිහිල්ලා. දාපිය ගිහින් දාපිය කියලා ආයෙ කෝටුවකින් ගැහුවා. පුඩිනමට. පුඩිනම අඬ අඬ කුණු ටික අරගෙන ගියා. ගිහිල්ලා කුණු ටික වීසිකල්ලා ගඟට ගිහිල්ලා අත හොදලා එතකොට හිරු නැගී එනවා. හත හොදලා කියනවා මේ පොඩි නම අනේ මට මේ ගුටි කන්නේ මට ආනුභාව නැතිකමට මම මේ කුණු අරන් දාපු ආනුභාවයෙන් මට මේ හිරු මඩල වගේ බබලන ඥාණි ලැබීවා එතකොට අර අනිත් හාඳුර අහගෙන හිටියා මේකද මම ගහලයි මේකට මේ කුණුකට දැම්මේ මේක මෙහෙම පතනවනම් මම ඊට වඩා වටින එකක් පතන ලැබතු හරි මේක ආනුභාවයකට ඒ ආනුභාව මඩලන්න මම සමත් වෙන්නා කියලා එයා පැතුවා කියලා තියෙනවා විස්තරයක් විලුඳු නාගසේන පස්සේ. ඉතින් මේ නිසා අපට තේරෙන්නේ නැහැ මේ විදිහට ප්‍රාර්ථනාවන් කොයි විදිහටද වැඩ කරන්න කියලා. හැබැයි පොඩි දෙයක් කළත් අපිට ඒක මේ සත්‍ය අවබෝධයේ පිණිස උපකාරී වේවා. දැන් අපි ගත්ත මේ බෝධින් වහන්සේට දැන් සරසනවා, කරනවා මල් පහන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපක සේවන සැලසූ මේ බෝධින් වහන්සේගේ වන්දනා කරන පින්නේ මටද ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතුවකොත් ඒ පැතුම මං හිතනවා අපිට සත්‍ය අවබෝධයට උපකාරී වෙයි කියලා. ඒ වගේ එකකට හැමතිස්සෙම තමන් කරන පින සම්බන්ධ කරගන්න. එහෙම නැතුව මගේ නම කිව්වේ නෑ, අසලාගේ නම කිව්වේ නෑ කියලා නම් ගන්න එපා. අපේ සංසාර ගමනට ඒව නිකම්ම එල්ලෙන කටුකොහල් මිසක් පිනකට උපකාරී වන්නේ නැහැ. එතකොට හිතන්න මට අවබෝධයේ පිණිස සත්‍ය අවබෝධයේ පිණිස මම කරන්නා වූ මේ පින උපකාරී වේවා. ඒක තමයි බුද්ධිමත් මිනිස්සෙකුගේ බුද්ධිමත් පැතුම. ඒ නිසා අපි හැමෝම පතමු අපි යමක් පිනක් රස කළාද යම් වෙහසක් මම හිතන්නේ දිගටම මේ විශ්‍රාම මොනවද කියන්නේ විශ්වාස මේ ශ්‍රමදාන කළා මහන්සි වෙලා තිනවා ඊට පස්සේ අපේ මුතුගල අනගාരികාස පිනුත් ඇවිල්ලා ඊළපිර මහත්තයා මානෙල් අම්මා ගොඩක් පිරිස මහන්සි වුණා මෙහි මහන්සි වුණා අපි හැමෝටම උතුම් චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිස මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු